චිත්තසංතානයන් සකස් කර ගනිමින් මේ ගෝර කටුක සංසාර ගමනෙන් සදහටම ඈතර වී වදාළ කීනාසව මහරහතන් වහන්සේලා ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නයටත් මාගේ හදපිරි নমස්කාරයම වේවා. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වතුනි මේ පින්වත් පිරිස මේ සූදානම්ව සිටින්නේ ලෝතුරා බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ අසිරිමත් සූත්‍ර දේශනාවක් ශ්‍රවණය කරන්නට. පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් ධර්ම ශ්‍රවණය කරනකොට තමන්ගේ ජීවිතය තුළ පිහිටුවා ගත යුතු කාරණා කීපයක්. පළවෙනිම කාරණාව හැටියට භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වලා දුන්නේ ඕහිත සෝතෝ මනාව යොමු කරන ලද සවන්පත් ඇතුව ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට ඕනේ. තමන්ගේ ගිහි ජීවිතය තුළ විවිධාකාර වැඩ කටයුතු තිබුණත් ඒ වැඩ කටයුතු මදක් දුරට අඩාල කරගෙන හරි ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ වචනයට ඇහුම්කන් දෙනවා නම් ඒ තුල මේ ජීවිතේහි තමන්ට මෝහන දෙන්නට තියෙනා වූ අභියෝග ඊතා සාර්ථකව ජය ගැනීමේ අවස්ථාව ලැබෙනවා ඒ වගේම අපේ හිතවල යම් ක්ලේශ ධර්මයක් ඉපදිලා තියෙනවා නම් ඒ ක්ලේශ ධර්මයෝ පහ වෙලා ගිහිල්ලා සිත පාරිශුද්ධත්වයට පත් වෙන්න පටන් ගන්නවා. සරලවම කියනවා නම් කෙටියෙන්ම සඳහන් කරනවා නම් යම් කිසි කෙනෙක් ධර්ම ශ්‍රවණය කළොත් තමයි ඒ කෙනාට පුළුවන්කම ලැබෙන්නේ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට. ඒ නිසා මේ පින්වතුන් මනාව යොමු කරන ලද සවන්පත් ඇතුව ධර්මානුශාසනාවන් ශ්‍රවණය කළ යුතුයම වෙනවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙනවා අහන බණ මතක තියාගන්නට ඕනේ. නිරන්තරයෙන්ම අපේ සවන්පත් වලට වර්තමානයේදී බණ ඇහුණත් ඒ ධර්මකාරණාවන් කොයිතරම්ක් දුරට අපේ මනසෙහි අපි තැන්පත් කරගෙන තියනවද කියන කරුණ මේ පින්වතුන් නිරන්තරයෙන්ම විමසීමට ලක් කළ යුතු වෙනවා. යම් කෙනෙක් බණ අහලා එතනින් අමතක කරනවා නම් ඔහුට මේ ආර්ය ශාසනය තුල වැඩිමක් පණවන්න පුළුවන් කමක් නැහැ. ඒ ආහන බණපද මතකයේ තියාගත්තු කෙනා තමයි ධර්ම ගබඩාවක් වගේ නැවත නැවතත් ඒ ධර්මකාරණාවන් මෙනෙහි කරන්ට අවස්ථාව සකස් කරගන්නේ. ඒ නිසා අහන බණ මතක තියාගන්නටත් ඕනේ. ඒක තමයි දෙවෙනි කාරණාව. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙනවා ධර්ම ශ්‍රවණය කරලා ඒ ධහම මතක තියාගත්තට විතරක් මදි. තමන්ගේ ජීවිතය තුළ යම් ගැටලුවක් මතුවෙනකොට ඒ ධර්මය තමන්ගේ ජීවිතයට ගලප ගලපා බලන්න ඕනේ. ඒ වගේම තමන්ට නිදහසක් ලැබෙන සෑම මොහොතකදීම කාම සැප සම්පත් පිළිබඳව මෙනෙහි කරනවා වෙනුවට ඉගෙනගත්තු දරාගත්තු ධර්මය මෙනෙහි කරන්න ඕනේ. එහෙමනම් යෝනිසෝ මනසිකාරය කියන කාරණාවත් අපේ ජීවිතය තුළ තියෙන්නට ඕන. අවසාන වශයෙන් භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙනවා ඒ සියලුම කාරණාවන් සිදු කරනවා වගේම ප්‍රතිපදාව ඉක්මනින් වඩලා මේ ගෝර කටුක සංසාර ගමනේ අත මිදෙන්නටත් ඕනේ. බණ අහලා ඒවා මතක තියාගෙන යෝනිසෝ මානසිකාරයට හසු කරගෙන ධර්මානුධර්ම ප්‍රතිපදාව වඩන කෙනා තමයි සද්ධර්ම ශ්‍රවණෙහි නියම ප්‍රතිලාභ ලබාගත්තු කෙනා කියන කාරණාව මේ පින්වතුන් සිහියේ තබා ගන්නට ඕනේ. එහෙමනම් අද දවසේදී අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන සූත්‍ර දේශනාව වෙතට අපි අවධානය යොමු කරමු. මේ පින්වත් පිරිස මාස ගණනාවක් තිස්සේ ශ්‍රවණය කරන්නේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනාවන්. මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ණාසකේ සූත්‍ර තමයි මේ වෙනකොට මේ පින්වතුන් වර්තමානයේදී අහන්නේ ශ්‍රවණය කරන්නේ. අද දවසේදීත් මජ්ක්‍ධිම නිකායේහි මජ්ක්‍ධිම පඤ්ණාසකයේ තුල ඇතුළත් අසිරිමත් සූත්‍ර දේශනාවක් තමයි ඔබට කියා දෙන්න බලාපොරොත්තු මේ සූත්‍රය ඇතුළත් වෙලා තියෙන්නේ මජ්ක්‍ධිම පඤ්ණාසකයේ හතරවෙනි වර්ගය. ඒ කියන්නේ රාජ වර්ගයේහි සූත්‍ර දේශනාවක් හැටියට. සූත්‍රයේ නම තමයි ගටිකාර සූත්‍රය. මේ පින්වතුන් දන්නවා ලෝතුරා බුදු පියාණන් වහන්සේ ධර්මානුශාසනා පවත්වනකොට විවිධ කරුණු පදනම් කරගෙන බුදු පියාණන් වහන්සේ ධර්මකාරණා විවරණය කරන අවස්ථාවන් තියෙනවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේට යම් කෙනෙක් ධර්ම දේශනාවක් සිදු කරන්නට කියලා ආරාධනා කළොත් ඒ කාරණාව අරමුණු කරගෙනත් භාග්‍යවතුන් වහන්සේ ධර්මානුශාසනා පවත්වලා කියනවා. එතකොට අද දවසේදී මා මේ දේශනා කරනු ලබන ඝටිකාර සූත්‍රය මේ කරුණු දෙකේම සංකලනයක් විදිහටයි අපිට පැහැදිලි කරන්නට පුළුවන්කම තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ යම් කාරණාවක් මුල් කරගෙන අනුශාසනාව ආරම්භ කරනවා. ඉන් අනතුරුව ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනාව ඉදිරියට කරගෙන යන්න ආරාධනාවකුත් සිදු කරනවා. එහෙමනම් මේ ධර්මානුශාසනාව ඊට විශේෂී ධර්මානුශාසනාවක් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. පින්වතුනි ලෞතුරා බුදු පියාණන් වහන්සේ මේ දේශනාව සූත්‍ර දේශනාවක් හැටියට දේශනා කළාට එක් අතකින් මේක ජාතක කතාවක් හැටියටත් අපිට තේරුම් කරගන්න පුළුවන්. ලෞතුරා බුදු පියාණන් වහන්සේගේ අසිරිමත් බෝධිසත්ව ජීවිතය පිළිබඳව සනිටුහන් වෙන එක්තරා බෝධිසත්ව ආත්මභාවයක් පිළිබඳවත් මෙතනින් අපිට තේරුම් කරගන්න පුළුවන්. එතකොට අපිට මේකේ එක් අතකින් සූත්‍ර දේශනාවක් වෙනවා. අනෙක් පසින් ජාතක කතාවක ලක්ෂණත් මේ තුල අන්තර්ගත වෙනවා. ඊට වඩා වැදගත්ම කාරණාවක් මේ සූත්‍රයෙන් අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒ තමයි අපි හැමෝම බලාපොරොත්තු වෙන උත්තරීතර తত্ত্বය උතුම් නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගනිපුවාම ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වුනහම ඒ ආර්ය ශ්‍රාවකයෙක් හැටියට කටයුතු කරනකොට අපේ ජීවිතවල ඇතිවෙන්නා වූ සුවිශේෂී ලක්ෂණ පිළිබඳවත් අපිට ඉගෙන ගන්න ලැබෙනවා. ඇයි අපිට මේ සූත්‍ර දේශනාවෙන් ඒ චරිතයක් තුල තියෙනා වූ විශේෂ ලක්ෂණ ඉගෙන ගන්නට ලැබෙන්නේ මේ සූත්‍රය ගෙතිලා තියෙන්නේ අනාගාමී උතුමාණන් වහන්සේ නමක් වටා. ලෝතර බුදු පියාණන් වහන්සේට අෂ්ඨ පරිස්කාර පූජා කරේ මේ පින්වතුන් දන්නවා ගටිකාර බ්‍රහ්ම රාජයා. ඒ ඝටිකාර බ්‍රහ්මරාජයා පිළිබඳවම තමයි මේ සූත්‍රයෙන් සඳහන් වෙලා තියෙන්නේ. ඝටිකාර බ්‍රහ්මරාජයා අනාගාමී ඵලයටපත් වෙලා ගත කරපු අසිරිමත් ජීවිතය පිළිබඳව. පින්වතුනි ආනන්ද ස්වාමීන් වහන්සේ එක් වරකදී අපේ ගෞතම සම්බුදු පියාණන් වහන්සේ ළඟට ගිහිල්ලා සඳහන් කරනවා ස්වාමීනි ලෝතුරා බුදු පියාණන් වහන්සේ මට මෙහෙම කාරණාවක් වැටහෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේ බුද්ධ ශාසනය පවතින්නේ හරි අඩක් කල්යාණ මිත්‍රයා මතයි. මේ බුද්ධ ශාසනයේ නිර්වාණගාමිනී ප්‍රතිපදාව වඩන්නා වූ ශ්‍රාවකයාට කල්යාණ මිත්‍රයාගෙන් හරි අඩක්ම සහයෝගය ලැබෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේකට ලබා දුන්නු පිළිතුර තමයි මා හේවං ආනන්ද අවච මා හේවං ආනන්දේනි එහෙම සඳහන් කරන්න එපා. මේ සම්බුද්ධ ශාසනයේ හරියටක් නෙමෙයි. මේ සම්බුද්ධ ශාසනය සම්පූර්ණයෙන්ම රඳා පැවතිලා තියෙන කල්යාණ මිත්‍රයා මත. එහෙමනම් උතුම් කල්යාණ මිත්‍ර සම්පත්තිය අපේ මහ බෝධිසත්වයාණන් වහන්සේට ලැබුණු පිළිවෙල මොකක්ද? ඒ ලැබුණු ගටිකාර බ්‍රහ්ම රාජයාගේ ඒ චරිතයේ සඳහන් වන විශේෂිත ලක්ෂණ මොනවාද? මේ කාරණාවන් පිළිබඳව අපිට මේ සූත්‍ර දේශනාවේදී ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. මේ තරම් අසිරිමත් වූ මේ තරම් වටිනා වූ සූත්‍රයක් තමයි ඔබ මෙතෙන් පටන් ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන්නේ සූත්‍රයේ නම නැවතත් සඳහන් කරනවා ගටිකාර සූත්‍රය. සූත්‍රය ආරම්භ වෙන්නේ මේ විදිහට. ඒවං මේ සුතං ඒකං සමයං භගවා කෝසලේසු චාරිකං චරති මහතා භික්ඛු සංගේන සද්දී. අතකෝ භගවා මග්ගා ඔක්කම්ම අඤ්‍යතරස්මින් පදේශේ සිතං පාත්වා කාසී. ලෝතර බුදු පියාණන් වහන්සේ එදා භික්ෂූන් වහන්සේලා සමග කොසල් දනව්වේ චාරිකාවේ වැඩම කරමින් තමයි වාසය කරලා තියෙන්නේ. මේ පින්වතුන් දන්නවා අපේ මහබෝධි සත්වයාණන් වහන්සේගේ මෑණියන්ගේ පාර්ශවය තමයි කෝලිය වංශිකයෝ කියලා කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ ඥාති පිරිසට නොපිරිහෙලා යුතුයකම් ඉෂ්ට කරපු උත්තමයාණන් වහන්සේ නම. වරකදී විඩූඩබ කුමාරයා ශාක්‍ය වංශයේහි පිරිස ඝාතනය කරන්නට එනකොට దేవතාවක්ම භාග්‍යවතුන් වහන්සේ මැදිහත් වෙලා ඒ කාරණාව නතර කළා. කෝලිය වංශයයි ශාක්‍ය වංශයයි රෝහිණී ගඟේ වතුර බෙදා ගන්නට රණ්ඩු සරුවල් කරනකොට ඒ අවස්ථාවේදීත් භාග්‍යවතුන් වහන්සේ මැදිහත් වෙලා ඒ කලකෝලහාලය සංසිඳුවා වදාලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ ප්‍රිය කරලා තියෙනවා ශාක්‍ය ජනපදයේ සහ කෝලිය ජනපදයේහි නිරන්තරයෙන්ම චාරිකාවෙහි සැරිසරමින් ඒ ඇත්තන්ට ධර්ම අවබෝධය ලබා දෙන්න. ඒ කාරණාවේ ප්‍රතිඵලයක් හැටියට තමයි බුදු පියාණන් වහන්සේ මේ කොසල් නගරෙහි මේ කාල සීමාවේදී චාරිකාවෙහි වැඩම කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ පිටුපසින් වැඩම කරන අග්‍ර උපස්ථායක ආනන්ද ස්වාමීන් වහන්සේ. ආනන්ද ස්වාමීන් වහන්සේ පිටිපස්සෙන් වැඩම කරනකොට භාග්‍යවතුන් වහන්සේට මදසිනා පහළ වෙනවා. පින්වතුනි අපි hina වෙනවා වගේ භාග්‍යවතුන් වහන්සේලා hina වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේලා නිරන්තර නිරන්තරයෙන් කොක්කඩ ළමින් hina වෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ උදරය සෙලවෙන ආකාරයට දත් සියල්ල පෙනෙන ආකාරයට විකෘති ස්වභාවයෙන් hina පහළ කිරීමක් බුදුරජාණන් වහන්සේලාගේ ජීවිතය තුළ ඇත්තේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ යම් කාරණාවකදී සිනා වෙනවා නම් මද සිනාවක් තමයි පහළ කරන්නේ. ඒ මදසිනා පහල කරනකොට ඉදිරියෙන් යන අයට ඒක හඳුනා ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. බුදු පියාණන් වහන්සේගේ පිටුපසින් වැඩම කරන්නා වූ ගමන් කරන්නා වූ ඕනෑම කෙනෙකුට ඒ සිනා පහල කිරීම පිළිබඳව හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ලෝතර බුදු පියාණන් වහන්සේ සිනා පහල කරනකොට විශේෂිත සිදුවීමක් සිද්ධ වෙනවා. සතර දලදා වහන්සේලාගෙන් සුදු බුදු රැස් කඳවල් තුනක් අහසට නික්මෙනවා. අහසට නික්මිලා ශීර්ෂය වටා තුන් විටක් එය පැදුණු කරලා නැවතත් එය විසිරී යන ස්වභාවයක් තියෙනවා. මේක තමයි බුදු පියාණන් වහන්සේලාගේ සිනා පහල කිරීමේ ස්වභාවය. අතකෝ ආයස්මතෝ ආනන්දස්ස ඒතද හෝසි. කෝනුකෝ හේතු කෝ පච්චයෝ භගවතෝ සිතස්ස පාතු කම්මාය න අකාරණී පිටිපස්සෙන් වැඩම කළේ ආනන්ද ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේටත් ඒ ප්‍රශ්නේ ඇති වුණා. ලෝතුරා බුදු පියාණන් වහන්සේ මදසිනා පහල කළේ ඇයි? භාග්‍යවතුන් වහන්සේලා අකාරණේ සිනා පහල කරන්නේ නැහැ. මොකක් හරි විශේෂිත සිදුවීමක් බුදුරජාණන් වහන්සේට සිහිපත් වෙන්න ඇති. මේ කාරණාව විමසන්ත ඕනේ. එහෙම හිතලා භාග්‍යවතුන් ආනන්ද ස්වාමීන් වහන්සේ අතකෝ ආයස්මතෝ ආනන්දස්ස ඒතද හෝසී අතකෝ ආයස්මා ආනන්දෝ ඒකංසං චීවරං කତ୍වා යේන භගවා තේනංජලින් පනාමෙත්වා භගවන්තං ඒ තදවෝච ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟට වැඩම කරනවා වැඩම කරලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ලෝතර බුදු පියාණන් වහන්සේලා අකාරණෙහි සිනා පහල කරන්නේ නැහැ භාග්‍යවතුන් වහන්සේගේ සුදු දන්ත ධාතුන් වහන්සේලාගෙන් සුදු බුදු රැස් මාලාවන් තුනක් ශීර්ෂය වටා පැදකුණු කරලා ඒක හසට නික්මුණා. මේ කාරණාව කුමක් අරමුණු කරගෙන භාග්‍යවතුන් වහන්සේ සිදු කළාද කියලා දැනගන්න කැමතියි. ආනන්ද ස්වාමීන් වහන්සේ කුමක්ද භාග්‍යවතුන් වහන්සේගෙන් විමසන්නේ? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මදසිනා පහල කළා. ඒ කාරණාව මට දේශනා කරන සේක්වා. ඒ වෙලාවේදී ලෝතුරා බුදු පියාණන් වහන්සේ මහා කරුණාවෙන් යුක්තව අනද ස්වාමීන් වහන්සේට සඳහන් කරනවා භූත පුබ්බං ආනන්ද ඉමස්මින් පදේශයේ වේහලිංගං නාම ගාම නිගමෝ අහෝසි ආනන්ද මේ ප්‍රදේශය අපි අද දවසේදී මේ චාරිකා කරන්නා වූ ස්ථානය මීට වසර ගානකට කලින් හැඳින්වුවේ වේහලිංග කියන නාමයෙන් වේහලිංග කියලා ගමක් හැටියට තමයි අපි අද මේ වාසය කරන්නා වූ ප්‍රදේශයේ එදා නම් කරලා තිබුණේ. වේහලිංගංකෝ ආනන්ද ගාම නිගමං කස්සපෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ උපනිස්සාය විහාසි. ආනන්ද මේ වේහලිංග කියන ගම එසේ මෙසේ ගමක් නෙවෙයි. එදා කාශ්‍යප ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත් වූ භූමියක් තමයි මේ වේහලිංග කියලා කියන්නේ. එතකොට අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කළා වගේ කාශ්‍යප ලෞතර බුදු පියාණන් වහන්සේ එදා නිරන්තරයෙන්ම වැඩ වාසය කරලා තියෙන්නේ මේ වේහලිංග කියන නියම් ගම ඇසුරු කරගෙන ආනන්ද එදා කාශ්‍යප ලෞතර බුදු පියාණන් වහන්සේ මේ ස්ථානයේ වැඩ වාසය කරමින් භික්ෂූන් වහන්සේලාට අවවාද අනුශාසනාවන් සිදු කරනවා සීලයේ හික්මන්නේ මේ විදිහටයි. සමාධි සම්පත්තිය වඩා වර්ධනය කරන්නේ මේ විදිහටයි. ප්‍රඥාව වර්ධනය කරන්නේ මේ විදිහටයි. මේ මේ ආදී වශයෙන් කාශ්‍යප ලෝතුරා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නයට අවවාද උපදෙස් ලබා දුන්නා වූ පුණ්‍යවන්ත භූමියයි මේක කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ එදා දේශනා කළා. ආනන්ද ස්වාමීන් වහන්සේට පුදුමාකාර සතුටක්. ඒ සතුට කොයිතරම්ද කියනවනම් ලෞතර බුදු පියාණන් වහන්සේගේ සංඝාටිය. ඒ වෙලාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි ළඟ තියාගෙන හිටියේ. ආනන්ද ස්වාමීන් වහන්සේ මේ සංඝාටිය අරගෙන සිව්ගුණ කරලා භාග්‍යවතුන් වහන්සේට ආසනයක් හැටියට පනවලා පූජා කරනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ සංගල සිවුර මත ඔබ වහන්සේ වැඩ වාසය කරනසේක්වා මේ ආසනය ඔබ වහන්සේ පිළිගන්නාසේක්වා ගෞතම ලෝතුරා බුදු පියාණන් වහන්සේ මේ ස්ථානයේහි මේ ආසනයේහි අද දවසේදී වැඩ සිටියොත් ලෝතුරා බුදු පියාණන් වහන්සේලා දෙනමක් වැඩ වාසය කරපු උතුම් පාරිශුද්ධ භූමියක් බවට මේ භූමියපත් වෙනවා මෙහි වටිනාකම මෙහි පූජනීයත්වය තව තවත් වැඩි දියුණු වෙනවා කියලා අනද ස්වාමීන් වහන්සේ එදා අපේ ගෞතම ලෝතුරා බුදු පියාණන් වහන්සේට සඳහන් කළා. භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේගේ ආරාධනාව පිළිඅරගෙන ඒ ස්ථානයේ වැඩ වාසය කරනවා. එහෙම වැඩ ඉඳිමින් භාග්‍යවතුන් වහන්සේ දේශනාව ආරම්භ කරනවා ආනන්ද ස්වාමීන් වහන්සේට සඳහන් කරනවා වේහලිංගංකෝ ආනන්ද ගාම නිගමේ ගටිකාරෝ නාම කුම්භකාරෝ කස්සපස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස උපට්ඨාකෝ අහෝසි ගෞතම බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ එදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ගිහියා පිළිබඳව ගිහි අග්‍ර උපස්ථායකතුමා පිළිබඳවයි පැහැදිලි කරන්නේ අපි දන්නවා ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ගිහි අග්‍ර උපස්ථායක හැටියට කටයුතු කළේ අනේපිරු මහසිටුතුමා. නමුත් කාශ්‍යප ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ ගිහි අග්‍ර උපස්ථායක හැටියට එදා කටයුතු කරලා තියෙන්නේ ගටිකාර කියන කුඹල් කරුවා. කුඹල් කරුවා කියන්නේ තින්වතුනි වළං සකස් කරන කෙනා. මැටි කර්මාන්තය තුල නිරත වෙලා ඒවා නියමාකාරයෙන් හැඩයන් වලට අනුව සකස් කරලා ඒවා පුලුස්සලා අනිත් අයට ඒවා විකුණලා තමයි Tamange ජීවිතේ පවත්වාගෙන යන්නේ. ඒ අයට තමයි කුඹල් කරුව කියලා කියන්නේ. එතකොට මැටි කර්මාන්තයේ වළං කර්මාන්තයේ නිරත වෙන්නා වූ දුප්පත් කෙනෙක් තමයි ගටිකාරය. බලන්න පින්වතුනි සම්බුදු පියාණන් වහන්සේලාගේ ජීවිතයේ තියෙන අසිරිමත් භාවය මිල මුදල්, ධන දාන්නේ සම්පත්, නිලතල ඒවා කිසියම් දෙයක් අදාළ නැහැ. යම් කෙනෙකුගේ ජීවිතය තුළ ශ්‍රද්ධාව කියන ගුණධර්මය තියෙනවා නම් යම් කෙනෙකුගේ ජීවිතය තුළ ප්‍රතිපත්තිය පූර්ණේ කරන ස්වභාවයක් තියෙනවා නම් ඒ කෙනාට භාග්‍යවතුන් වහන්සේලාගේ බුද්ධ ශාසනවල තනතුරු හිමි වෙනවා. තමන්ගේ ශරීරයේ වර්ණය මොකක්ද? තමන්ගේ උස මිටි බව කොයි වගේද? ඒ වගේම තමන් කුසයිද, මහතයිද, තමන්ගේ නිලය, බලය, පිරිස් බලය මේවා කිසිම දෙයක් අදාළ නැහැ. භාග්‍යවතුන් වහන්සේලා තමන් වහන්සේලාගේ ශ්‍රාවකයන්ව අගය කරන්නේ සීලයෙන් සහ ගුණයෙන්. සීලය සහ ගුණය යම් කෙනෙක් සතුව තියෙනවා නම් වෙන කාගේ ප්‍රශංසාවට ලක්ුණේ නැතත් ඒකාන්ත වශයෙන්ම සම්බුදු පියාණන් වහන්සේලාගේ ප්‍රශංසාවට නම් ලක් වෙනවා. කාශ්‍යප බුදු පියාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ගටිකාර කියන කුඹල්කරුවා එදා මේ ගමෙහි වාසය කළා. භාග්‍යවතුන් වහන්සේ එහෙමයි ආනන්ද ස්වාමීන් වහන්සේට පැහැදිලි කරන්නේ. ඒ විතරක් නෙමෙයි ආනන්ද මේ ගටිකාර නම් වූ කාශ්‍යප බුදු පියාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයාට හිටියා කල්යාණ මිත්‍රයෙක්. ඒ තමයි ජෝතිපාල. ජෝතිපාල කියන්නේ බ්‍රාහමණයෙක්. එතකොට බලන්න ජෝතිපාලගේ හිතෙහි කොයිතරම්නම් පිරිසිදු බවක් තිබුණාද කියලා තමන්ගේ කුලය පිළිබඳව තමන්ගේ නිලය පිළිබඳව සැලකීමක් නැහැ. අර කල්යාණ මිත්‍රයාව නිවැරදිව හඳුනාගෙන අර කුඹල් කරුවෙක් වුණු ගටිකාර තමන්ගේ හොඳම මිත්‍රයා හැටියට තෝරාගෙන තිබුණා. අද කාලේ වගේ නෙමෙයි පින්වතුනි. ඒ කාලේ අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය කතා කරපු යුගය. ඒ යුගයේ තමයි සුන්දරම යුගයක් බවට පත් වෙලා තිබුණේ. අද වෙනකොට මේ සමාජය තුල පැතිරිලා තියෙන විවිධාකාර දුෂ්චරිතයන්, විවිධාකාර ක්ලේශ ධර්මයන් නිසා මිනිස්සු ටිකෙන් ටික පිරිහෙනවා. ඒ පිරිහෙන මිනිස්සුන්ට මනා ආදර්ශයක් එදා ඝටීකාර කුඹල්කරුවත් ජෝතිපාල කියන බ්‍රාහ්මණ දරුවත් ලබලා දීලා තියෙන අපූර්ව ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා දවසක් මේ ඝටීකාරය ආමන්ත්‍රණය කරනවා ජෝතිපාලට ජෝතිපාලට ආමන්ත්‍රණය කරලා සඳහන් කරනවා ආයාම සම්ම ජෝතිපාල කස්සපම් භගවන්තං අරහන්තං සම්මා සම්බුද්ධං දස්සනාය උපසංකමිස්සාමි කුමක්ද ගටිකාර ජෝතිපාලට කිව්වේ ගටිකාර කියලා කියන්නේ කාශ්‍යප බුදු පියාණන් වහන්සේගේ අග්‍රඋපස්ථායකනේ. එතකොට බුදු පියාණන් වහන්සේගේ ගුණයන් පිළිබඳව දන්නවා. භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අහලා තියෙනවා. මහා සංඝ රත්නය අසුරු කරලා තියෙනවා. ත්‍රිවිධ රත්නයේ වටිනාකම දන්නා වූ ගටිකාර ඒ උතුම් කල්යාණ මිත්‍ර සම්පත්තිය තමන්ගේ හොඳම මිත්‍රයාට ලබා දෙන්න ඕන කියන චේතනාවෙන් ජෝතිපාලට කියනවා ජෝතිපාල මේ ළඟමයි වැඩ වාසය කරන්නේ කාශ්‍යප බුදු පියාණන් වහන්සේ. අපි යමු බුදු පියාණන් වහන්සේව දකින්න. ජෝතිපාලට සඳහන් කරන්නේ කාශ්‍යප ලෞතරා බුදු පියාණන් වහන්සේව වැඳ පුදා ගන්නට යමු කියලා. කොයි වගේ පිළිතුරක් ජෝතිපාල ලබා දෙන්නට ඇතිද? අලං සම්ම ගටිකාර කිංපන තේන මුණ්ඩකේන සමනේන දිත්තේනාති. ගටිකාර ඒක අවශ්‍ය නැති දෙයක්. ගටිකාර ඔය හිස මුඩු කරපු ශ්‍රමණයන්ව දැකලා අපිට ඇති වෙන ඵලය මොකක්ද? ජෝතිපාල එහෙමයි සඳහන් කරන්නේ. බ්‍රාහ්මණ කුලේ වාසය කරපු නිසා ඒ අයගේ කුලමානය බොහෝම වැඩි. ඒ අය හිතාගෙන හිටියේ අපි තමයි ත්‍රිවේදයේ පරතරයක් પ્રાપ્ત වෙලා ඉන්නේ. අපි තමයි මේ ලෝකේ තියෙන සියලු දේවල් දන්නේ. කිසියම් දෙයක් කරගන්න බැරි අය තමයි හිස මුඩු කරගෙන සිවුරු පොරවාගෙන කැලෑ ගාන ඉන්නේ. එහෙමයි එදා හිටපු බ්‍රාහ්මණයන්ගේ අදහස. ජෝතිපාලටත් ඒ අදහස් ඒ විදිහටම පිටලා තිබිලා තියෙනවා. ලෞතුරා බුදු පියාණන් වහන්සේ නමකට ආමන්ත්‍රණය කරනවා. තිස මුඩු කරගත්තු ශ්‍රමණයා කියලා. පින්වතුනි මේ ජෝතිපාල කියන්නේ කවුද? ජෝතිපාල කියන්නේ අපේ ගෞතම සම්බුදු පියාණන් වහන්සේ. බලන්න පින්වතුනි ලෝතුරා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්න පාරමී ධර්මයන් සම්පූර්ණ කරන උතුම් උත්තමයෙකුගේ වචනයෙන් උනත් වැරදි සිද්ධ වෙන්න පුළුවන් අවස්ථාවන් එමටයි. සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්න පෙරම් පුරපු එවන් උතුමාණන් වහන්සේ නමකගේ වචනත් වරදිනවා නම් අපි වගේ පෘථග්ජන අයගේ වචනවල වැරදීම පිළිබඳව කවර කතාවක්ද දෙවෙනි වතාවේදීත් ගැටිකාර සඳහන් කරනවා ජෝතිපාල කාශ්‍යප බුදු පියාණන් වහන්සේ මේ ළඟමයි වැඩ වාසය කරන්නේ අපි යමු කාශ්‍යප බුදු පියාණන් වහන්සේ දකින්ට පිළිතුර ඒකමයි අලං සම්ම ගටිකාරය ගටිකාර වැඩක් නැහැ. කුමකටද ඔය හිස මුඩු කරපු ශ්‍රමණයන් දැකලා අපිට ඇති පළක් නැහැ. නැවතත් ගටිකාර සඳහන් කරනවා. යහළුව ජෝතිපාල කාශ්‍යප බුදු පියාණන් වහන්සේ මේ සමීපයේ කුටියක වැඩ වාසය කරනවා. අපි භාග්‍යවතුන් වහන්සේව දකින්ට යමු. අලං සම්ම ගටිකාර වැඩක් නැහැ ගටිකාර ඔය ශ්‍රමණයන් දැකලා ඇති පළක් නැහැ කියලා නැවතත් සඳහන් කළා. ඒ වෙලාවේදී දෙදෙනාම මේ කාරණාව පසකින් තබලා ස්නානය කිරීම පිණිස ගමන් කරනවා. ස්නානයට ගිහිල්ලත් ගටිකාරට ලොකු වමනාවක් තියෙනවා ජෝතිපාලව කාශ්‍යප බුදු පියාණන් වහන්සේ ළඟට එක් කරගෙන යන්න. ඒ වෙලාවේදී නැවතත් අහනවා. ජෝතිපාල අපි යමු කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දකින්ට. නැවතත් පිළිතුර අලංසම්ම ගටිකාර ගටිකාර තේරුමක් නැහැ. ඔය මුඩු ශ්‍රමණයන් දකින්ට යන්න මම ලෑස්ති නැහැ. දෙවෙනි වතාවේදී ගටිකාර ජෝතිපාලගේ ඉනේ තිබුණු වස්ත්‍රයෙන් කොටසක් අරගෙන සොලවලා ආනවා ජෝතිපාල නුඹ එනවද කාශ්‍යප බුදු පියාණන් වහන්සේව දකින්ට යන්න. ඒ වෙලාවේදී ඒ තමන්ගේ වස්ත්‍රය ගසා දාලා ජෝතිපාල සඳහන් කරනවා ගටිකාර වැඩක් නැහැ. ඔය මුඩු ශ්‍රමණයන් වහන්සේලාව දකින්ට යන්න මම නම් ලෑස්ති නැහැ. ඒ වෙලාවේදී ඒ කාරණාව අමතක කරලා දෙදෙනාම ස්නානය කරනවා. ස්නානය කරලා අවසානයේදී ජෝතිපාල හිස වේලමින් වාසය කරනවා. නැවතත් ගටිකාර ගිහිල්ලා කෙස් වැටියෙන් අල්ලා ගන්නවා. කෙස් වැටියෙන් අල්ලාගෙන සොලවලා අහනවා ජෝතිපාලගෙන් ජෝතිපාල කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ කරන්නේ මේ සමීපයේ. ඔබ අද දවසේදී කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දකින්ට එනවද මා සමග නැද්ද කියලා අහුවා. ඒ වෙලාවේදී ජෝතිපාල කල්පනා කරනවා ගටිකාර කියලා කියන්නේ කුම්භකාරී. ඔව් අඩු කුලයේ ඇත්තෙක්. මම බ්‍රාහ්මණ කුලයේ කෙනෙක්. බ්‍රාහ්මණ කුලයේ ඇත්තෙකුගේ කෙස් ඇටියෙන් මේ වගේ කුඹල් කරුවෙක් අල්ලනවා කියන එක ඒ තරම් ලේසි වැඩක් නෙමෙයි. ඒක අපේ චාරිත්‍ර ධර්මයට ගැලපෙන්නේ නැහැ. එහෙමනම් මේ ගටිකාර මගේ කෙස් ඇටියෙන් අල්ලලා කාශ්‍යප බුදු පියාණන් වහන්සේ දකින්ට යනවද කියලා ඇහුවේ මේ ගමනේ සුළුපටු ගමනක් වෙන්න විදිහක් නැහැ. මේ ගමන විශේෂිත ගමනක් වෙන්න ඕනේ. මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කියනා වූ ශ්‍රමණයා දේශිපාසු කෙනෙක් වෙන්න බෑ. එහෙම කල්පනා කරනවා ජෝතිපාල. ජෝතිපාල එහෙම කල්පනා කරලා ඝටිකාරගෙන් අහනවා මේ තාක් වෙලා සිදු කරපු සියලු දේවල් ඝටිකාර නුඹ සිදු කළේ මේ ගමන උදෙසාද? කුමක්ද අහන්නේ ජෝතිපාල? ඝටිකාර නුඹ විසින් මේ තාක් වෙලා මට ඇවටලි කළේ මේ ගමන යන්නමද කියලා ඇහුවා. ඒ වෙලාවේදී ඝටිකාර පිළිතුරු දෙනවා යාළුව මේ ගමන යන්නම තමයි මම මේ දවස් ගාණක් පුරාවට ඔබට ආමන්ත්‍රණය කළේ. ඔබට මේ තාක් ඇවටිලි කළේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න යන්නමයි කියලා ගටිකාර පිළිතුරු ලබා දුන්නා. දෙදෙනාම ස්නානය කරලා අවසානයේදී කාශ්‍යප ලෝතුරා බුදුරජාණන් වහන්සේව දකින්න යනවා. අතකෝ ආනන්ද ගටිකාරෝච කුම්භකාරෝ ජෝතිපාලෝච මානවෝ යේන කස්සපෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ තේනුපසංකමින්සු උපසංකමිත්වා ගටිකාරෝ කුම්භකාරෝ කස්සපම් භගවන්තං අරහන්තං සම්මා සම්බුද්ධං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදී ජෝතිපාලෝපන මානවෝ කස්සපේන භගවතා අරහතා සම්මා සම්බුද්දේන සද්දින් සම්මෝදි. ගටිකාර කියන කුඹල්කරුවත් ජෝතිපාල කියන මානවකයාත් කාශ්‍යප බුදු පියාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ගටිකාර ලෝතුරා බුදු පියාණන් වහන්සේට පසඟ පිහිටුවලා වන්දනා කරනවා. කාශ්‍යප ලෞතුරා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පස්ස වාඩි වෙනවා. ජෝතිපාල භාග්‍යතුන් වහන්සේට වඳින්නේ නැහැ. ඒ ජෝතිපාල බ්‍රාහමණ කුලේ ජෝතිපාල ත්‍රිවේදයේ පරතර ප්‍රාප්තයි අධිකමාන්නේ තිබුණු හින්දා නිසා පැත්තකින් වාඩි වෙනවා. ඒ වෙලාවේදී ගටිකාර කුඹල් කරුවා ලෝතුරා බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා. අයන්නේ බන්තේ ජෝතිපාලෝ මානවෝ සහායෝපිය සහායෝ ස්වාමීනි කාශ්‍යප ලෝතුරා බුදු පියාණන් වහන්සේ මේ ජෝතිපාල මානවකයා මගේ කල්යාණ මිත්‍රයා බොහෝම ළඟින් මාව ඇසුරු කරන්නේ බොහෝ කාලයක් තිස්සේ අපි දෙන්න කල්යාණ මිත්‍රයෝ හැටියට කටයුතු කරනවා කියලා තමන්ගේ යහළුවාව භාග්‍යවතුන් වහන්සේට හඳුන්වලා දෙනවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ එදා කාශ්‍යප බුදු පියාණන් වහන්සේ බලනවා මේ ජෝතිපාල කියන්නේ කවුද අර්ථ කතාව තුල පැහැදිලි කරනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේට හිතුණලු යම්කිසි බෝධිසත්වයාණන් වහන්සේ නමක් සංසාර ගමනෙහි පාරමී පුරනවා නම් ඒ සඳහා උදව් උපකාර ලබා ගන්නවා බුදුරජාණන් වහන්සේලාගේ. එහෙම බුදුරජාණන් වහන්සේලාගෙන් උදව් උපකාර ලබාගෙන ඒ සම්බුද්ධ ශාසනවල ප්‍රවෘජා භූමියටපත් වෙලා සංකාර උපේක්ඛා ඥානය දක්වා තමන්ගේ ඥානය දියුණු කරගන්නවා. ජෝතිපාල කියලා කියන්නේ මගෙන් පස්සේ මේ මහා භද්‍ර කල්පයේ හතරවෙනි වතාවට ගෞතම නමින් ලෝතුරා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්නා වූ කෙනා. එහෙනම් මේ ජෝතිපාලට මම අද දවසේදී පිහිට වෙන්න ඕන කියන අදහසින් ජෝතිපාලගේ හිත ප්‍රවෘජා භූමියට පත්වීම පිණිස යොමු වෙන පරිද්දෙන් ධර්මකාරණා පැහැදිලි කරනවා. ජෝතිපාල බොහෝම ආශාවෙන් මේ ධර්මයේ ශ්‍රවණය කරනවා. භාග්‍යවතුන් වහන්සේව සරණ යනවා. බලන්න පින්වතුනි මුඩු ශ්‍රමණයා මුඩු මහන කියලා ආක්‍රෝෂ පරිභව කරපු ජෝතිපාල සැනකින් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ හඳුනාගත්තු විදිය සංසාර ගමන එනකොට පින්වතුනි පින කියන ධර්මතාවය අපි ඒක රාශී කරනවා නම් අකණ්ඩව එහි ප්‍රතිඵල කවදා හරි දවසක අපිටත් ලැබෙනවා ජෝතිපාලටත් එවන් පුණ්‍ය ශක්තියක් තමයි මේ වෙලාවේදී විපාක දුන්නේ ජෝතිපාල ඒ වෙලාවේදී පැවිදි වෙන්න තමන්ගේ හිත නතු කරගෙන ගටිකාරගෙන් අහනවා ගටිකාරේ නුඹ බොහෝ කාලයක් තිස්සේ කාශ්‍යප බුදු පියාණන් වහන්සේව ඇසුරු කරනවා. මේ ධර්මය අහලා නුඹට පැවිදි වෙන්න එහෙම හිතක් පහළ වුන්නේ නැද්ද? ඒ වෙලාවේදී ගටිකාර ලබා දෙන උත්තරය අනේ යහළුව මා කෙසේනම් පැවිදි වෙන්නද? මගේ අම්මයි තාත්තයි දෙන්නම ඇස් පේන්නේ නැහැ. දෙන්නම අන්ධභාවයටපත් වෙලා. ඒ දෙන්නට අපෝපස්ථාන කරන්නේ මම. මම වළං හදනවා. ඒ වළං හදලා ඒ උපයා ගන්නා වූ දෙයින් තමයි මගේ මෑණියන් පියාණන් පෝෂණය කරන්නේ ඒ අයට බෙහෙත් සාත්තු සප්පායම් කරන්නේ මම. මම පැවිදි වුණොත් ඒ දෙන්න අසරණ වෙනවා. ජෝතිපාල නුඹ කැමති නම් පැවිදි වෙන්න මට පැවිදි වෙන්න විදිහක් නැහැ කියලා කිව්වා. බලන්න අනාගාමී ශ්‍රාවකෙක් තමන්ගේ ජීවිතයට අප්‍රමාණ උදව් උපකාර කරපු සදාදරණීය මෑණියන් පියාණන් අමතක කළේ නැහැ. අද කාලේ පින්වතුනි අම්මට තාත්තට කණ්ඩ බොණ්ඩ නොදී පන්සල් එන්නා වූ දරුවන්ට මනා ආදර්ශයක් එදා ගටිකාර කුඹල්කරුවා අපිට සපේලා නැද්ද? අම්මා තාත්තා දුව දරුවන්ට තියෙන යුතුයකම් සියල්ලම අතහැරලා දාලා භාවනා කරන්ඩ සීලයට යොමු වෙනවා නම් ඒ කාරණාව ඊට වඩා අර්ථාන්විතව සිදු කරන්න කියලා ගටිකාර කුඹල්කරුවාගේ ජීවිත කතාවෙන් අපිට කියලා දීලා නැද්ද? පින්වතුනි ගටිකාරේදා ප්‍රවෘජා භූමියටපත් වෙන්නේ නැහැ. ගටිකාර තමන්ගේ ආදරණීය දෙමව්පියන් පෝෂණය කරන්න අදිෂ්ඨාන කරගන්නවා. ජෝතිපාල ඊට පස්සේ ගටිකාරත් සමග කාශ්‍යප බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න ගිහිල්ලා ගටිකාර සඳහන් කරනවා ස්වාමීනි කාශ්‍යප බුදු පියාණන් වහන්සේ මගේ මිත්‍රයාට ඔබ වහන්සේගේ බුද්ධ ශාසනය තුල පැවිදි වෙන්න ඕනලු ඔබ වහන්සේගේ බණ අහලා ඔබ වහන්සේගෙන් කර්මස්ථාන ලබාගෙන ඔබ වහන්සේ ළඟ බණ භාවනා කරන්න ඕනලු කියලා ගටිකාර කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට සඳහන් කරනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ එදා මහා කරුණාවෙන් යුක්තව ජෝතිපාල මානවකයව ප්‍රවෘජා භූමියට පත් කරනවා. ජෝතිපාල මානවකයව ප්‍රවෘජා භූමියට පත් කරලා ජෝතිපාලට චාරිකාවෙහි වැඩම කරන්න අවසර ලබා දෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ අදහස් පිළිබඳව අටුවාව විසින් අරුත් විවරණ සපයලා තියෙනවා බුදුරජාණන් වහන්සේලා ඒ විදිහට යම් කෙනෙක් පැවිදි කරගෙන සති දෙකක් පමණ කාලයක් මහතෙරුන් වහන්සේලාගේ ඇසුර සඳහා යොමු කරනවා. ඒකට හේතුව තමයි හරියට සිවුරු පොරව ගන්නට බෑ අලුත පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේට. ඒ වගේම මහතෙරුන් වහන්සේලාව හරියට අඳුරන්නේ නැහැ. ඒ වගේම මධ්‍යම උපසම්පන්න භික්ෂුන් වහන්සේලාව අඳුරන්නේ නැහැ. නවක උපසම්පන්න භික්ෂුන් වහන්සේලාව හරියට දැන අඳුරගෙන නැහැ. උන්වහන්සේලාව දැන අඳුනගෙන ශාසන පිළිවෙත මොකක්ද? විනය මොකක්ද කියලා යම් ප්‍රමාණයකට හරි දැනගන්න ඕන නිසා ජෝතිපාල ඒ ස්වාමීන් වහන්සේට එදා කාශ්‍යප බුදු පියාණන් වහන්සේ සඳහන් කරනවා අඩ මාසයක් මාස භාගයක් ස්වාමීන් වහන්සේලා ඇසුරෙම වාසය කරන්නට කියලා. ජෝතිපාල ස්වාමීන් වහන්සේ සති දෙකක් ඇවෑමෙන් ධර්මචාරිකාවෙහි වැඩම කරනවා කාශ්‍යප ලෝතුරා බුදු පියාණන් වහන්සේ බරණැස් නුවර ඉසිපතනාරාමට වැඩම කරනවා. බරණැස් නුවර ඉසිපතනාරාමෙහි වැඩ වාසය කරන කාශ්‍යප බුදු පියාණන් වහන්සේව දකින්ද පැමිණෙනවා කිකී කියන මහ රජුරුව. එදා බරණැස් නුවර පාලනය කළේ කිකී රජුරුව. කිකී රජුරුව කාශ්‍යප බුදු පියාණන් වහන්සේව බැහැ දකින්න ඇවිල්ලා කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට වන්දනාමාන කරලා එකත්පස්ව වාඩි වෙනවා. ධර්මශ්‍රවණය කලායින් අනතුරුව මහ රජතුමා ආරාධනාවක් සිදු කරනවා. අදිවාසේතුමේ බන්තේ භගවා ශාතනාය බත්තං සද්දින් බික්කු සංඝේනාති. සාමීනී භාග්‍යවතුන් වහන්සේ හෙට දවසේදී මහා සංඝරත්නය කැටුව මාගේ රජමාලිගාවෙහි දානය පිණිස වැඩම කරනසේක්වා කිකි මහරජුරු ආරාධනා කරනවා ස්වාමීනි හෙට දවසේදී මගේ දාණයට වඩින්ද කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මේ ආරාධනාව පිළිගන්නවා පිළි අරගෙන මහා සංඝරත්නයත් සමග කිකි මහරජුරුවන්ගේ රජමාලිගාවට වැඩම කරලා පිළියෙල කරලා තිබුණු පූජා කරපු ඒ දාණය වළඳලා අවසානයේදී භුක්තානුමෝදනාව සිදු කරනවා. තව දුරටත් තමන්ගේ හිත ප්‍රසාදයටපත් වුණු කිකී රජුරෝ විශේෂිත ආරාධනාවක් සිදු කරනවා. කුමක්ද සිදු කරනු ලබන ආරාධනාව? අදිවාසේතු මේ බන්තේ භගවා බාරාණාසියං වස්සා වාසං ඒව රූපං සංගස්ස උපට්ඨාණං භවිස්සති इति ස්වාමීනි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මේ බරණැස් නුවර රජකම් කරන මාගේ රාජ්‍යයෙහි මේ වස් කාලයේ වැඩ වාසය කරනසේක්වා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයේට මා උපස්ථාන කරන්නට කැමැති 16ක් වගේ ඔබ වහන්සේ ළඟ උපස්ථාන කරමින් මට පුණ්‍ය සංස්කාර ධර්මය රැස්කරන ඉඩ ප්‍රස්ථා ලබා දෙන්න බරණැස් නුවරම වස්වාසය කරන්නට කියලා කිකී රජුරු එදා ආරාධනාව කළා. ඒ වෙලාවේදී කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඒ ආරාධනාව බාරගත්තේ නැහැ. කිකී මහරජතුමනි මට ඔබතුමාගේ ආරාධනාව බාර බෑ. මම වෙනත් ආරාධනාවක් බාර අරගෙනයි තියෙන්නේ. කිකී මහරජුරුවන්ගේ හිත ටිකක් ධම්නස්භාවයටපත් වුණා. ධම්නස්භාවයටපත් වුණු සිතින් කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ බරණස් රාජ්‍යයේ රජුරුව මම මටත් වඩා විශේෂ උපස්ථානයන් සිදු කරන තවත් කෙනෙක් මේ රටේ ඉන්නවද කියලා ඇහුවා. ස්වාමීනි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මටත් වඩා උපස්ථාන කරන්න දක්ෂ කෙනෙක් මේ නුවර මේ රටේ තවත් ඉන්නවද කියලා ඇහුවා. ඒ වෙලාවේදී කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලබා දෙන පිළිතුර මොකක්ද? අත්ති මහරජ වේහලිංගං නාමගාම නිගමෝ තත්ත ඝටිකාරෝ නාම කුම්භකාරෝ සෝමේ උපට්ඨාකෝ අග්ගුපට්ඨාකෝ කිකි මහරජතුමනි ඉන්නවා එහෙම කෙනෙක්. ඔබ දන්නවා මේ රාජ්‍යයේ තියෙනා වූ වේහලිංග කියන නියම් ගම මේ වේහලිංග කියන නියම් ගමේ ගටිකාර කියලා කුඹල්කාරයෙක් ඉන්නවා ඒ කුඹල්කාරුවා මගේ අග්‍ර උපස්ථායක මගේ ගිහි අග්‍ර උපස්ථායක හැටියටයි කටයුතු කරන්නේ ගටිකාර විසින් මට මීට පෙර ආරාධනාවක් සිදු කරලා තියෙනවා වේහලිංග ගමේ වස්වාසය කරන්න කියලා ඒ ආරාධනාව මම බාර අරගෙන ඉවරයි දැන් මට ඔබේ ආරාධනාව පිළිගන්න බෑ කියලා කිව්වා ඒ වෙලාවේදී කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දකිනවා කිකී මහරජුරුවන්ගේ මුහුණේ තිබුණා වූ ඒ ශෝක ගතිය. කිකී මහරජුරුවන්ට දේශනා කරනවා මහරජතුමනි යම්කිසි මොහොතකදී ඔබ මේ සිදු කළා වූ ආරාධනාව ගටිකාර විසින් සිදු කළලා. ගටිකාරට මම දේශනා කළා නම් ගටිකාර මට නුඹේ ගමේ අද වස්වාසය කරන්නට එන්නේ නැහැ, එන්ට වෙන්නේ නැහැයි කියලා ගටිකාරගේ හිතනම් නොසන්සුන්භාවයටපත් වෙන්නේ නැහැ. ගටිකාර කියන කුම්භකාරයා ඒ කාරණාව පිළිබඳව දුකක් ශෝකයක් Tamange හිතේ ඇති කරගන්නේ නැහැ. ගටිකාර කියලා කියන්නේ උපේක්ෂා සහගත පුද්ගලයෙක් කියලා භාග්‍යවතුන් වහන්සේ කිකි මහරජුරවන්ට දේශනා කරනවා. අර්ථ කතාව තුළ සඳහන් කරලා තියෙනවා මේ කිකි මහරජුරෝ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් කියලා. Tamanට හිටියා දියණියක්. මේ දියණියට දවසක් එක කටයුත්තක් පවරනවා. රාජකාරියක් පවරනවා Taman විසින් යුද්ධයට ගිහිල්ලා එනකන්. නිගණ්ඨයන්ට අප උපස්ථාන කරන්න කියලා. කිකී මහරජුරුව භාග්‍යවතුන් වහන්සේ සරණ යන්න කලින් තමන්ගේ ශාස්ත්‍රූවරු හැටියට ධාරණය කරගෙන ඉඳලා තියෙන ශාස්ත්‍රූවරු හැටියට පිළි අරගෙන ඉඳලා තියෙන නිගණ්ඨය. ඒ නිගණ්ඨයන්ට අප උපස්ථාන කරන්න කියලා දියණියට පවරලා රජ්ජුරු යුද්ධය සඳහා පිටත් වෙලා යනවා. දියණිය මොකද කරන්නේ? මේ වගේ නිර්වස්ත්‍රයෙන් වාසය කරන්නා වූ අය රජමාලිගාවට ගන්නේ නැහැ කියලා ඒ අයව ප්‍රතික්ෂේප කරලා භාග්‍යවතුන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට දන්පැන් පූජා කරනවා. අවසානයේදී කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඇතුළු ඒ මහා සංඝරත්නයට දන්පැන් පූජා කරනකොට මහරජුරවන්ට තිරයකින් වහලා මහරජුරවන්ට ඒ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසලා දෙනවා. ධර්මානුශාසනා ශ්‍රවණය කරපු කිකි මහරජුරෝ සෝතාපන්න ඵලයටපත් වුණා කියලා අර්ථ කතාව තුළ පැහැදිලි කරනවා. කිකී මහරජුරුවන්ගේ හිතේ ධම්නසක් ඇති වෙලා තියෙන්නේ ශ්‍රද්ධාව නැතිකම නිසා නෙමෙයි. තමන්ට උපදවා ගන්නට තිබුණු පුණ්‍ය සංස්කාර ධර්මය අහිමිවීම නිසායි කියන කරුණත් බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ එහිදී විශේෂයෙන්ම පැහැදිලි කරලා තියෙනවා. ඒ වෙලාවේදී කාශ්‍යප බුදුරජාණන් වහන්සේ නැවතත් දේශනා කරනවා කිකී මහරජුරුවන්ට. ගටිකාරෝකෝ මහරජ කුම්භකාරෝ බුද්ධං සරණං ගතෝ ධම්මං සරණං ගතෝ සංඝං සරණං ගතෝ මහරජතුමනි ගටිකාර කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේව සරණ ගිහිල්ලා ධර්ම රත්නයේ සරණ ගිහිල්ලා මහා සංඝ රත්නයේ සරණ ගිහිල්ලා උතුම් උපාසක භාවයට පත් වුණු උත්තමයෙක් කියලා ගටිකාරගේ ಗುಣ වර්ණනා කරනවා. ඒ විතරක් නෙමෙයි. ගටිකාර පාණාතිපාතා පටිවිරතෝ ගටිකාර කුඹල්කරුවා ප්‍රාණඝාතයෙන් ඉවත් වෙලා වාසය කරනවා. සොරකම් කරන්නේ නැහැ. පංච දුස්චරිතයෙන් ඉවත් වෙලා පංචශීල ධර්මයේ මනාව ආරක්ෂා කරනවා විතරක් නෙමෙයි ගටිකාර මුදල් පරිහරණය කරන්නෙත් නැහැ කිව්වා. ගටිකාර කොයි විදියටද තමන්ගේ වෙලෙහෙළඳාම් කටයුතු සිදු කරන්න කියලා අර්ථ කතාව පැහැදිලි කරලා තියෙනවා. ගටිකාර යම් වළඳක් සකස් කරනවා නම් ඒ වළඳ සකස් කිරීම පිණිස මැටි ලබාගන්නේ මෝය කටේ තියෙනා වූ පස්වලින්. එහෙමත් නැත්නම් සතුන් විසින් මහ පොළවෙන් හාරලා මහ පොළොව උඩට මතු කරලා ඒ සත්තු අතහැරලා දාපු ගියපු අතහැරලා දාපු පස් තමයි භාවිතා කරන්නේ. කිසිම සතෙකුට හානියක් කරන්නේ නැතුව තමයි වළං සකස් කිරීම සඳහා පස් ලබා ගන්න. එහෙම ලබාගත්තු පස් වලින් වළං සකස් කරලා පුලුස්සලා ඒ වළඳ තමන්ගේ නිවස ඉස්සරහින් තියලා පුංචි කොළ කෑල්ලක සටහන් කරනවලු මේ වළඳ ලබාගෙන මට හාල් කිලෝ එකක් තියලා යන්න. මේ වළඳ ලබාගෙන මට පොල් ගෙඩියක් තියලා යන්න. මේ ආදී වශයෙන් බාණ්ඩ හොමාරු කරගත්තා මිසක්කන් මුදල් පිළිගැනීමක් මුදල් පාවිච්චි කිරීමක් එදා ගටිකාර සිදු කරලා නැහැ. බලන්න පින්වතුනි ගෘහස්ත ජීවිතය ගත කරමින් අන්ධ දෙමව්පියන් පෝෂණය කරන්නා වූ අනාගාමී ශ්‍රාවකෙක් ගහට්ට දසශීලය ආරක්ෂා කරන්නා වූ අපූර්ව එදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ විවිධාකාර වශයෙන් ගටිකාර කුඹල් කරුවාගේ ගුණ ගායනා කරනවා එදා ಗುಣ සඳහන් කරනකොට කිකී මහරජුරුව නැවත නැවතත් පෙරැත්ත කරමින් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් ගටිකාර ගැන විමසනකොට කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ විශේෂිත සිදුවීම් කීපයක් එදා මහරජුරුවන්ට පැහැදිලි කරනවා මහරජතුමනි දවසක් මම ගටිකාරගේ නිවසට වැඩම කළා වැඩම කරනකොට හිටියේ අන්ධ අම්මයි තාත්තයි අන්ධ අම්මයි තාත්තයි හඳුනාගත්ත මම බුදුරජාණන් වහන්සේ වගේ ඒ දෙමව්පියෝ දෙන්න මට වන්දනා කරලා සඳහන් කළා ස්වාමීනි කාශ්‍යප බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ අග්‍ර උපස්ථායක අපගේ පුත් ගටිකාර මේ වෙලාවේදී වනයේට ගිහිල්ලා ඔබ වහන්සේ කැමතිනම් මාගේ පුත්‍රයා ගටිකාර විසින් සකස් කරපු පිළියෙල කරපු දානේ කුස්සියේ හැලිවලන් වල තියෙනවා ස්වාමීනි ඔබ වහන්සේ කැමතිනම් බෙදාගෙන වළඳන්න කිව්වා අන්ධ අම්මටයි තාත්තටයි දෙන්නට දාන පූජා කරන්නට හැකියාවක් නැහැ. කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා හිටියා කුස්සියට වැඩම කරලා ඒ වළංවල භාජනවල තියෙනා වූ දාන බෙදාගෙන වළඳන්න කියලා. ලෝතුරා බුදු පියාණන් වහන්සේලාගේ සිතුවිලි පිළිබඳව අපිට හිතන්නවත් බෑ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව කුස්සියට වැඩම කරලා ඒ දාන බෙදාගෙන වළඳලා පින් අනුමෝදන් කරලා උන්වහන්සේගේ කුටියට වඩිනවා. ගටිකාර ඇවිල්ලා අහනවා අම්මේ තාත්තේ වළංවල තිබුණු දාණය අඩු වෙලා, වළංවල තිබුණු ආහාර අඩු වෙලා කවුරු හරි අද දවසේදී අපේ නිවසට ආවද? පුතණුවනි, අද කාශ්‍යප ලෝතුරා බුදු පියාණන් වහන්සේ වැඩම කළා. උන්වහන්සේ මේ දාණය වැළඳුවා. පුදුමාකාර සතුටක්. අම්මේ තාත්තේ අපිට මහා ලාභයක්. පුදුමාකාර ලාභයක් අපි ලබා ගත්තා. ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මා කෙරෙහි මේ තරම් විශ්වාසයිද කියලා ඒ ප්‍රීතියෙන්ම මාසයක් පුරාවට කල් ගෙවලා තියෙනවා. තවත් දවසක කාශ්‍යප බුදු පියාණන් වහන්සේ වැඩම කරනවා නිවසට. ඒ වෙලාවේදී ගටිකාර නිවසේ වාසය කළේ නෑ. අන්ද අම්මයි තාත්තයි දෙන්න සඳහන් කරනවා ස්වාමීනි බුදු පියාණන් වහන්සේ අපේ පුතා කැවුම් වගයක් පිළියෙල කරලා අන්න කුස්සිය තියලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ කැමති නම් වළඳනසේක්වා කාශ්‍යප බුදු පියාණන් වහන්සේ කැවුම් වළඳලා නැවතත් විහාරයට වැඩම කරනවා එදත් ගටේකාර පුදුමාකාර විදිහට තමන්ගේ හිත සන්තෝෂභාවයට පත් කරගත්තා මාසයක් පුරාවට සතුටින් ප්‍රීතියෙන් යුක්තව වාසය කළා ආය දවසක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කුටිය තැනෙනවා ස්වාමීන් වහන්සේලාට සඳහන් කරනවා කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ මහණෙනි මගේ කුටේ සෙවිලි කිරීම සඳහා ගටීකාරගේ නිවසෙහින් පිදුරු අරගෙන එන්න කියලා ස්වාමීන් වහන්සේලා වැඩම කළා ගටිකාරගෙනීමසේ පිදුරු තිබුණේ නැහැ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සඳහන් කළා ගටිකාරගෙනීමසෙහි අලුතින් කරවපු ශිල්පශාලාවෙහි වහලෙට හෙවිල්ලලා තියෙන පිදුරු ටික හරි කමක් නැහැ අරන් එන්න. ස්වාමීන් වහන්සේලා වහලෙට හෙවිල්ලලා තිබුණු පිදුරු එකතු කරනකොට අම්මයි තාත්තයි දෙන්න අහනවා කවුද ඔය අපේ පුතාගේ ශිල්පශාලාවෙහි වහලයට හෙවිල්ලලා තියෙන පිදුරු එකතු කරන්නේ මෑණියනි පියාණනි කාශ්‍යප බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකයාණන් වහන්සේලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සඳහන් කළා මේ නිවසෙන් අපිට පිදුරු අරන් එන්න කියලා කාශ්‍යප බුදු පියාණන් වහන්සේගේ කුටිය හැවිල්ලන්ට ඒ වෙලාවේදී අම්මයි තාත්තයි සන්තෝෂභාවයටපත් වෙලා සඳහන් කරනවා ස්වාමීනි සියල්ලම අරගෙන යන්න අපිට මහා ලාභයක් අපේ පුතා පුදුමාකාර විදිහට අද හවස ඇවිල්ලා සතුටු වෙයි. ඒ විදිහටම ගටිකාරට මේ කාරණාව අම්මයි තාත්තයි දෙන්න සවස් කාලයේදී සඳහන් කරපුවාම ගටිකාර පුදුම විදිහට සතුටු වෙනවා. මෑණියනි පියාණනි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මා කෙරෙහි මෙතරම් විශ්වාසයිද අනේ ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා කියලා බොහෝ වාර ගණනක් කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට වැඳ নমස්කාර කරනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මේ ආදී වශයෙන් මේ ගටිකාරගේ ජීවිතය තුළ තිබුණු විශේෂිත ලක්ෂණයන් එදා කිකී මහරජුරවන්ට සඳහන් කරනවා කිකී මහරජුරෝ සන්තෝෂභාවයට පත් වෙලා එදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේට සඳහන් කළා බුදු පියාණන් වහන්සේ ගටිකාර කියලා කියන්නේ බොහෝම පුණ්‍යවන්ත කෙනෙක්. ගටිකාර මනාවූ ලැබීමක් ඇත්තෙක්මයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ගිහි උපස්ථායක වෙන්න කොයිතරම්නම් පුණ්‍ය සංස්කාර ධර්මයක් එතුමා රැස් කර ගන්නට ඇතිද එතුමා ආරාධනා කරපු ඒ ආරාධනාව භාග්‍යවතුන් වහන්සේ බාරගෙන එතුමාට අනුග්‍රහ පිණිස වේහලිංග ගමට වැඩම කරන්න කියලා කිකී මහ රජුරෝ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා හිටියා එහෙම ඉල්ලා ඉඳලා කිකී මහ රජුරෝ කල්පනා කරනවා ගටිකාර බොහොම දුප්පත් ගටිකාරට බුද්ධෝපස්ථානයන් සඳහා සංඝෝපස්ථානයන් සඳහා යම් උපකාරයක් කරන්න ඕන කියන කල්පනාවෙන් එදා මහරජුරුව ගැල් 500 ගානේ සහල් ව්‍යංජන මේ ආදී සියලු දේවල් පිටත් කරලා හරිනවා ගටිකාර කුමක්ද කරන්නේ මහරජුරුවනි මේවා නුඹ වහන්සේ තියාගන්න නුඹ වහන්සේට තව බොහෝ රාජකාරි තියෙනවා මේවා නැති බැරි අයට බෙදලා දෙන්න කාශ්‍යප බුදුරජාණන් වහන්සේටත් මහා සංඝරත්නයටත් මගේ මෑණියන්ට පියාණන්ටත් උපස්ථාන කරන්නට අවශ්‍ය කරන්නා වූ සියලු දේවල් මා සතුව තියෙනවා. අටුවාව විසින් අර්ථ දක්වලා තියෙනවා. ගටිකාරමව ප්‍රතික්ෂේප කළේ ඇයි කියලා ගටිකාර දැනගන්නවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගටිකාරගේ ಗುಣ කියපු නිසා ඒ ಗುಣ අහලා තමයි කිකී මහරජුරුව මේ සියලුම දේවල් ඒ වෙලාවේදී ගැල්වල පුරවල ගටිකාරට ලබා දෙන්නේ Tamanගේ ಗುಣ කියලා ලැබෙන්නා වූ ප්‍රත්‍යපාසුකම් ආර්යයන් වහන්සේලා ලබා ගන්නෙ නැහැ. ඒවා ප්‍රතික්ෂේප කරනවා. ඒ තරම් පාරිශුද්ධයි Tamanගේ ජීවිතය. ඒ තරම් පිරිසුදු ආජීවයක් රකින්න නිසා ගටිකාරමේ සියල්ල ප්‍රතික්ෂේප කළා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඇතුළු ඒ මහා සංඝ රත්නයට අප උපස්ථාන සිදු කළා. තමන්ගේ මෑණියන් පියාණන් මරණයටපත් වෙනකන් අප උපස්ථාන කළා. ගටිකාර එදා මිනිස්්‍ය ලෝකයෙන් මරණයටපත් වෙලා බ්‍රහ්ම ලෝකයේහි අනාගාමී බ්‍රහ්ම රාජයෙක් හැටියට උප්පත්තිය ලැබුවා. ඒ ගටිකාර බ්‍රහ්ම රාජයා තමයි අපේ ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ සිද්ධාර්ථ මහ බෝධිසත්වයාණන් වහන්සේ හැටියට එදා තාපස ප්‍රවෘජාවෙන් ප්‍රවෘජා භූමියට පත් වෙනකොට අෂ්ට පරිස්කාර පූජා කරන්නේ. මේ සියලු කාරණාවන් අවසානයේදී අපේ ගෞතම සම්බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරනවා ආනන්ද නුඹ මොකක්ද හිතන්නේ නුඹ ඒ ජෝතිපාල ගැන කුමක්ද හිතන්නේ? ඒ ජෝතිපාල වෙන කවුරුවත් නෙමෙයි. මෙදා ගෞතම කියන නමින් සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන ඔබ වහන්සේ ඉදිරියේ මේ ධර්ම දේශනා කරන ඒ මම තමයි එදා ජෝතිපාල වෙලා ඒ කාශ්‍යප බුද්ධ ශාසනයේ කටයුතු කළේ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ බොහෝම සතුටු සිතින් මේ අනුමೋದනාව පිළිගත්තා. මේ දේශනාව අනුමෝදන් වෙලා ආනන්ද ස්වාමීන් වහන්සේ මතක තබා ගත්තා මේ සූත්‍රයට ගටිකාර සූත්‍රය කියන නම ලැබිලා තියෙන්නේ ගටිකාර කියන අනාගාමී ශ්‍රාවකයාණන් වහන්සේ මුල් කරගෙන අපේ ගෞතම බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කරුණු පැහැදිලි කරපු දේශනාව නිසායි එහෙමනම් සූත්‍ර දේශනාවේ දීර්ඝ විස්තර ඔබට කියවා ගන්නට අවශ්‍යයි නම් මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ණාසකයේහි ඇතුළත් වෙන ගටිකාර සූත්‍රයේ පෙරලාගෙන ඒ සඳහා අරුත් විවරණ සපයන පපංච සුදනී මජ්ක්‍ධිම නිකාය අට කතාවේ තුන්වෙනි පොත් වහන්සේ පෙරලාගෙන දීර්ඝ විස්තර මේ පින්වත් පිරිස ඒ තුලින් දැන ඉගෙනගෙන ඒ ධර්මකාරණා දරාගෙන අනාගාමී ශ්‍රාවකයන්ගේ ජීවිතය තුළ තිබුණු ඒ අසිරිමත් ලක්ෂණ තමන්ගේ ජීවිතයටත් එක්කාසු කරගෙන මේ ජීවිතය තුළදීම උතුම් ප්‍රතිපදාව සම්පූර්ණ කරලා චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් සැනසීම ළඟා කරගන්නට මේ පින්වතුන් උත්සාහවත් වෙන්න කියන කාරණාව සිහිපත් කරමින් ඒ සඳහා අද දවසේදී ශ්‍රවණය කරන ලද ධර්මානුශාසනාවෙන් එක් රැස් කරගත් අසිරිමත් පුණ්‍ය සංස්කාර ධර්මයෝද හේතු වාසනා වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති